එක්ක මේක මාස හතරක කාල පරිච්ඡේදයක් ඇතුළත සම්මත කරගන්න ඕන. ඒ කාල පරිච්ඡේදය ඇතුළත පාර්ලිමේන්තුව කැඳවෙන්නේ නැත්නම් මාස හතර ඉක්ම වෙනකොට පාර්ලිමේන්තුව කැඳවෙන්නේ නැත්නම් නොපැවැත්වේ නම් එම කාල පරිච්ඡේදයේ අවසන් වීමෙන් පසුව පැවැත්වෙන ප්‍රථම පාර්ලිමේන්තු රැස්වීමේදී එම නියමය අනුමත කළ යුතු බවට වූ යෝජනාවක් මගින් පාර්ලිමේන්තුව ඉදිරිපත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ ලැබිය යුත්තේ. මේ ඉදිරිපත් කරලා ඒ ක්‍රියාව නැගෙන්න පුළුවන් ගරු කතානායකතුන් ඉදිරිපත් කරපු දිනේ හෝ ඊට පසු දිනයක සම්මත කර ගැනීම අනිවාර්යයි මාස 4ක් ඇතුළත. හැබැයි මාස 4 ඇතුළත පාර්ලිමේන්තු දිනයක් නැත්නම් පාර්ලිමේන්තුව රැස් වෙන පළමු දිනේදී මේ සම්මත කරගත යුතුව තිබෙනවා.